Thank you. හැට මුදල දනි වැටිගෙන කෑ ගහනවා තෑගන කිරලි මුපිය හොඳල පකන්නාවන පින්කිය සුදුදායක සපසිවරෙන් අන්දන ආගංජති නෑ කිය හිවල් පැටවටන ඔබට කන්න මූරන් දෙන කඳු කරට බැසවගේ පත්පත මගේ කොම්පෙල මත මක්කනත පිමාතින තනි විප්ලව තුර බංකරයට හැඟුණ උට පකිය දෙන පීශට බල හන්දිය ගන උතුරන කිරමත මුලගෙරිම රිච්චදේ වත්තාදරු පන්නතම රට්ටා කිලි වැස්සා කරද උස්සන්ත පියාම්බන් කර කුද්දේ රටින් පන්න අමර විත්ව තන තුට්ටා කිලි කප්පරද විත්තාවෙන් රසින්දක් කියලා ඉස්සා විස්සාන ශික්ෂා ඕන ඇති කොපති බඩවල වුලුම් කොප තොපිට පිරයන් හරවලකට ගැහිල්ල බලපන් හැප්පිල ගිනි පොළවත් එක්කන් කිරදුනට මදි වැදු පලියට දතු කැල තෙඩි කුඩ යල පතම පණියට නෑ සතුනද කඹුරපන් මේ හැම ගෙවෙනක සඳගිරි අරණි වඩින තරණිත බස වණි කරපපු ඉරමි බඳ පරණිල මෙරි කන සෙනපතියල රත කලපඩ කඹුරපන් ඔබේ ඇසි දැනිය කිරිදර දුක වගුර බඳා බිඳුවා ගනිවා ගින දෙන මාක් සොදි පුතු ඇතර දෙපෙ තනි වැටිගෙන තනි තිරිහන ගිනිය විල ඔබට වැටලු නන වේ කෙල උණ ගිරෝ පතු දඩ බර තඩි පින් ගොඩ සැරගෙන පිඹ රමු කල ඔබ කවුරු පමිනි පල දැම්ම ඔබ වට කරමට කපට කෙරියට බැසගත දින ගැන කාගෙන උඩ පිළිබිර කොපු පසරු කෙරුව පොපු මෙද තොපි ගලවන් අත පය උර දුන තිය ගිනි නිවතුර වෙතර කදු පෙති ගේ කරත් බල වේ දුන කන පේ වියන් ඔබ ලේ වලින් ඉත කෑරේ දිලි උපද මෙව මං එලි සමාගේ ගැලපුණ නැත කිනේ නැත පිටි පෙටි උඩ පොපු සිදුර ගලපුණ කතනේ පපිට මැලඩිය සනසිල යතිවදි තමෝනේ ගේ මර පියකට ගෙලි බඩ වෙලාද වෙ මදි නංගුර පිපහින් ගලේ තති දන සිනි තද ගත ගවිපත කෙලියම රතවලි යට කර පෙර එදගෙන විද වැද දනි වැටි පිකුණ දිව දුරණ කැබලි වද ගැනු කෙනා අද බල කල සිංහල දොපි තනි අර කුඳ කෙරි කොඳුරම වැදීම පරකලි හිරි වැටි නද සඩ සන දිර වෙතන් ගිර කිසි විසි කල ජති වදි ගිනි තලිය විසියන් ඉතික්